තෙරුවන් සරණයි. ශ්‍රමණ සූත්‍රයේ 279 වෙනි පිටුව සංයුත්ත නිකාය තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ධර්ම ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ අපි කතා කරනවා ශ්‍රමණ කොහොමද ශ්‍රමණෙක් වෙන්නේ මේ සූත්‍රය පෙන්නන්නේ ශ්‍රමණෙක් වන ආකාරය මේකේ දෝෂයක් තියෙනවා පැහැදිලි කිරීමේ මේ පැහැදිලි කිරීමේ මේ පංචායතන කියන වචනේ පාවිච්චි නොකිරීම. ඒක ඔබට දකින්න ලැබේ ඔබත් බලන්න 279 වෙනි පිටුවේ බුද්ධ ජන ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ සංයුත නිකාය 3 වෙනි කාණ්ඩයේ මේ තියෙන සම්මන සූත්‍රය තුළ මේ පැහැදිලි කිරීමේ පංචායතන කියන වචනේ අරගෙන නැහැ. ආයතන පහට එන අරමුණු වල සත්‍ය දකින්න කියන කාරණේ මගේ ඇරලා තියෙනවා. ඒකට අත්‍යරද්දක් වෙන්න ඕනේ ඒක අවබෝධයක් නොමැතිකම නිසා සිදු වෙලා තියෙන බවයි පේ. ඒ වෙනුවට භාවිතා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ කියන වචනෙමයි. අතන මේ උපාදාන කරගන්නේ පංච උපාදානස්කන්ධය කියන එකෙන් තමයි අපි පොතමේසි කියන එක හදාගන්නේ. ඒක ඔබ දැන් දන්නවා. අපි ඒක දිගටම පැහැදිලි කරා. පොතමේසේ ඇඳ කියලා අපි බාහිරින් දෙයක් දකින්නේ ඒ උපාදානස්කන්ධයම තමයි. වේදනාව ඒ වේදනාව තමයි සංඥාව ඒකම තමයි ඒතකොට හැඩතලේනේ ආලෝක කිරණයක් නෙන්නේ ඒකනේ ඒතකොට වේදනාවම වෙන්නේ ඒකමයි ඒතකොට සංඥාව ඒක ඒ කියන්නේ අපි මේ කියන්නේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ආයතන විඤ්ඤාණ වල ස්වභාවය හැබැයි ඒක උපාදානස්කන්ධ කරගන්නවා කියන්නේ මනෝ විඤ්ඤාණයේ ස්වභාවය ඒතකොට ඒක පොත හැදිලා ඉවරයි අර ආයතන විඤ්ඤාණ වල පොත හැදිලා නැහැ හැබැයි මේ අපි කතාව කියනකොට මේක අපි ඇස කියන ආයතනය කියනකොට තීන සංගති පස්සෝ මේ මේ පොත තමයි කියන්නේ එන අරමුණයි කියන්නේ. ඒක නුවණින් දකින්න ඕනේ. තීන සංගති පස්සෝ කිව්වේ එන පොත කියන එකම තමයි. ඒතර මෙහෙම සත්‍ය දැක්කොත් අපිට මේ ධර්මයේ දකින්නවා. ඒතර සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනා තමයි ශ්‍රමණ කියලා අපි මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. මේක තවත් හොඳින් ඔබට පැහැදිලි කරන්නයි මේ ඔබට පෙන්ලා දෙන්නයි හදන්නේ. ඒතර මේ ශාසනයේ ඉදබික්කවේ බික්කු මේ ශාසනයේ ශ්‍රමණෙක් වෙන්නේ නැහැ. භික්ෂුවක් වෙන්නේත් නැහැ. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න නැත්තම්. ඒක මේ සූත්‍රය තුල පෙන්නනවා. ඔබටත් මනාකොට දකින්න ලැබෙනවා. සිංහල තේරුමත් එක්ක අපි බලමු. මහණෙනි මේ උපාදානස්කන්ධය පසකේ. කවර පසකයත් රූප වේදනා සංඥා සංකාර විඥාන යන මූලික පැහැදිලි කිරීම පංච උපාදානස්කන්ධය පහක් කියලා පෙන්වනවා. එතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් තමයි අනුපාදානය ඒකෙන්ම තමයි දෙයක් කියලා අපි අල්ලගන්නේ. ඒක උපාදාන කරගන්නවා. ඒක තමයි උපාදානස්කන්ධය කියලා කියන්නේ. දෙයක් කියලා ගන්නවා. මේසයක් කියන්නේ උපාදානස්කන්ධයක්. දෙයක්. ඒක දැන් පැහැදිලි. ඒතර ඒක පාලි වචනයක් තියෙනවා පංචවේ භික්ඛවේ උපාදානස්කන්ධා කතමේ පංච මොනවාදේ පහ සෙය්‍යතිදං රූප උපාදානස්කන්ධෝ වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධෝ. ඒක අපිට පැහැදිලි. හොඳ ඊගා වාක්‍ය තමයි මේ කියන පැහැදිලි කිරීමේ දෝෂය තියෙන්නේ. ඒකේ පැහැදිලි කරන සිංහල තේරුම මහණෙනි යම්කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ මේ පංචෝපාදානස්කන්ධයන්ගේ ආස්වාදය ආදීනෝ නිස්සරණ තතුසේ නොදනීද මහණෙනි ඒ ශ්‍රමණය හෝ බ්‍රාහ්මණය හෝ මහණුන් කෙරෙහි මහණයයිද සම්මත නොවේති. අන ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ වෙන්නේ නැහැ කියනොස් ශ්‍රමණන් කරෙහි ශ්‍රමණේක කියලා සම්මත ශ්‍රමණේක් වෙන්නේ නැහැ කියලා කියනවා. මේ උපාදානස්කන්ධය මේක සිංහල තේරුම තියෙන උපාදානස්කන්ධේ ආස්වාද ආදීනෝ නිස්සාරණේ තසුරේ නොදනීද මහණේ ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණේක් හෝ නොවේති කියන එක තමයි කියන්නේ. ඒක අපිට අපි පැහැදිලි මීට කලිනුත් කියලා තියෙනවා. හැබැයි මේ සූත්‍රයේ තියෙන වරද මොකද්ද? මෙතන මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියන එක මගහැරලා තියෙනවා. ඒකට අවබෝධයක් නැතිකමට තමයි ඒක අත්හැරීමක් විදිහටයි අපි දකින්නේ මේ පරිවර්තනය තුළ. ඒක නිසා තමයි අපේ දැන් භික්ෂුනාසලා හිතනවා මේ මේ හිතනවා මේ ආස්වාද ආදීනව කියන්නේ මේ දැන් බාහිර තියෙන දේ කැඩෙන බිඳෙන එක දකින්න එක. ඒක තමයි ආදීනව දකින්නවා කියන්නේ. ඒකේ දැකලා ඒකේ ඒකට ඇලෙන්නේ නැතු ඉන්න එක තමයි එතකොට නිස්සාරණය දකින්නවා කියන්නේ. ආ මේ කෝපයෙන් අපි ගත්තොත් එහෙම කෝපයෙන් ආස්වාදයක් එනවා. උදාහරණයක් ගත්තොත් ඒ කෝපේ කැඩලා බිඳලා ගියොත් ඒක ආදීනව දකින්නවා. එහෙම දැකලා ඒකේට ඇලෙන්නේ නැතු ඉන්න එක තමයි නිස්සන්නේ කියන්නේ කියලා තමයි ඔය බාහිර ඇත්ත කරගත්ත තමයි දැන් හිතාගෙන ඉන්නේ. ගොඩක් අය ඔහොම තමයි හිතන් ඉන්නේ. ඔය ආස්වාදාදී නිසා. ඔය බාහිර දෙයක් තියෙනවා ඒක කැඩලා බිඳෙන යන එක ඒක දුකයි කියන එක මේ මේ සිද්ධාර්ථ කුමාරයාත් දැක්කනේ. ඕක හැම ආගමකම දන්නවනේ. ඕක මේ ඉද බික බික්කු මේ මේ බුදු කෙනෙක් පහළලා දේශනා කරනවාද එහෙම දෙයක්. ඔබ රැවටිලා ඉන්නේ. අතර මේක අල්ලගත්ත මේ සමාජයේ එතන එතන රැවටිච්ච තැනයි. එතන භික්ෂුවක් නැහැ. ඔය කියන තැන නෙමෙයි විග්‍රහය තියෙන්නේ. මේක ඇත්තම විග්‍රහය මෙන්න මේකයි. මේ සූත්‍රයේ තියෙන ඒ වාක්‍ය. ඒක මග යනු තැනයි ඒක තියෙන්නේ. ඒ තමයි පංච ආයතනං කියන්නේ. ආයතන පහට එන අරමුණේ සත්‍ය දකින්න කෙනයි කියන එක. මේක ආයතන පහට එන අරමුණේ අපි පෙන්වුවේ ඒකයි සත්තට්ටාන සූත්‍රය තුල ආස්වාද අදිනව නිස්සාර දකිනවා කියන්නේ දෙයක් කියලා ගත්තොත් ඒකට අන්න ආස්වාදේ. දෙයක් කියලා ගත්තොත් ඒ ආදීනව දකින්න කියන්නේ දෙයක් නැති බව දකින්න. එහෙම වුණොත් තමයි ඒකේ නිස්සාරණ මිදීම තියෙන්නේ. මේ දෙයක් හැදෙන්නේ නැති තැනයි මේ ධර්මයේ තියෙන්නේ. දෙයක් කියලා ගත්ත තැන මේ ධර්මේ නෑ. ආයතන බෞද්ධෙක් නෑ. භව නිරෝධයක් නෑ. භව නිරෝධයේ තියෙන දෙයක් නැති බව දකින්න තැනයි. ආස්වාද ආදීන නිස්සාරණ දකින්නවා කියන්නේ ඉද බික්කෝ බික්කු මේ ශාසනය තුළ දෙයක් කියලා ගත්තොත් ඒකට තියෙන අගය තමයි ආස්වාදයේ. ඒකට තියෙන ඇලින ගැටන එක. හැබැයි දෙයක් කියලා ගත්තේ නැත්නම් ඒක බාහිර හමු වෙන්නේ නැත්නම් අනාදීනව දකිනවා. හැදෙන හැටි දකිනවා. එහෙම දෙයක් නැති බව දකිනවා. සිතුවිල්ලක් බව දකිනවා. බාහිර එහෙම සිතන සිතන දෙයක් බාහිර නැති බව දකිනවා. අනේ එහෙම වුණොත් තමයි නිස්සරණ තියෙන්නේ. අන්න සතිත්ත පරියෝ දපණං ඒ චිත්ත දමනය සිද්ධ වෙන්නේ කුසල සුපසම්පදා සිතරේන අරමුණේ සත්‍ය දැක්කෝ සබ්බපාපස්සක් කරනම් කියන්නේ සියලු සිතුවිලි අකුසල් කියන එක. අන්න එහෙම වුණොත් අන්න අන්න සියලු බුදුරන්ගේ අනුශාසනා සබ්බපාපසා කරන කුසල සුපසම්පද සතිත්ත පරිවදපන ඒතම් බුද්ධානුශාසනං කිව්වේ සියලු බුදුරුන්ගේ අනුශාසනයත් ඒකමයි. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකයි ශ්‍රමණ කියන්නේ. ඒ සත්‍ය දකින්න නම් ඒ සත්‍ය ඥානෙ තියෙන්න ඕනේ දර්ශන සමාපත්තිය තියෙන්න ඕනේ. අනේ එතනයි මේකේ තියෙන වටිනාම තැන. දැන් අපි ඒක pāli භාෂාවෙන් මනාකොට පෙන්නනවා මේ පංචායතන කියන වචනේ ඔබට දකින්න පුළුවන් මේ සූත්‍රය අරන් බලන්න බුදුන් ත්‍රිපිටකේ මේ අත්හැරලා තියෙන වචනේ තමයි සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන එක. පංචායතනං කියන එක. ඒකේ පැහැදිලිවම කියනවා පංචායතනයට එන උපාදාන කරගත්තොත් කියලා. ඒ පංචායතනයට එන දේ උපාදාන කරගන්න. ඒක අත්හැරියොත් මේ ධර්මයේ අන්න ශ්‍රමණය ශ්‍රමණ ශ්‍රමණ විදිහට දකින්න බැරි කමක් අද සමාජයේ තියෙනවා. භික්ෂුව කියන්නේ කවුද සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනාටයි. අපි අබ්සබ්ද සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවත් ගහෙත අනුකම්පා උපාදාය කියලා කොහොමද අපි මේ චීවරය ගන්නෙ? සබ්බ දුක්ඛ නිස්සරණ දුකෙන් මිදීම සඳහා නිබ්බාන සත්‍ය කරණත්තාය අන්න නිවන් දකින්න. ඉමං කාසාවත් ගහෙත් ඔය කසාවත මට දෙන්න මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න සිව්පසේ තියෙනවා නම් පහසු ඒක නිසයි මේ චීවරය දරන්නේ. සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගහිත ඔය කසාවත මට දෙන්න ස්වාමීන් අනුකම්පා උපාදාය මට අනුකම්පා කරන්න ස්වාමීනි මෙන්න මේ විදිහටයි අපි මේ පැවිද්ද ගන්න චීවරේ දරා ගන්න. ඒක කරන්නේ කුමකටද? සිතට එන අරමුණේ සත්‍ය දකින්නයි. එන සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියන්නේ පංච ආයතනෙට එන ඒ ස්පාදානස් කරගන්න එකයි අරමුණු. අන්න ඒක නොකර ඉන්න එකයි ශ්‍රමණ කියන්නේ. මේ ශ්‍රමණ සූත්‍රයේ ඊටාම ඍජුයි පැහැදිලියි. නමුත් අද භික්ෂුවක් එහෙම ඉන්නවා නම් විතරයි ශ්‍රමණෙක් වෙන්නේ නැත්නම් ඔහු ඉද භික්කවේ භික්කු මේ ශාසනයේ භික්ෂුවක් වෙන්නේ නැහැ. ශ්‍රමණෙක් වෙන්නේ නැහැ. යෙහි කේවි මේකේ පාලි පාලි වචනෙන් ඒ වාක්‍ය තියා බැලුවම හොඳට පේනවා. යෙහි කේවි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමේ සම් පංචායතනං අන පංචායතනං ඒක තමයි මේකේ මග ඇරලා තියෙන්නේ. පංචායතනෙට එන ආයතන පාඩ වෙන අරමුණු. උපාදානස්කන්ධානං ආස්සාදං ආදීනවානං නිස්සරණං යථාභූතං අනන්න පජානාති. සත්‍ය දකින්නේ නෑ සිතට එන අරමුණේ. එහෙමනම් ඔහු ශ්‍රමණේක් නෙවෙයි. න මේතේ භික්කවේ සමනාවා බ්‍රහ්මනාව. ඔහු බ්‍රාහ්මණේක් හෝ ශ්‍රමණේක් හෝ නොවේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. අපි දැන් ඊගාව කොටසට යමු. මහණෙනි යම්කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ බමුණෙක් හෝ මේ පංච දැන් මෙන්න මේ ඒත් ඒ ඒක ආයත අත්හරිනවා. පංච උපාදානස්කන්ධය කියන වචනේ තමයි ගන්නෙ. සූත්‍රයේ පැහැදිලි කරන තේරුම වැරදි. ඒකේ සත්‍ය නම් සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියන එක ඒ අරමුණ එන ආයතන පහරා ආයතන පහරා එන අරමුණේ සත්‍ය දකින්න කෙනයි සමන වෙන්නේ. ඒ තේරුම ලියනකොට බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 279 පිටුව බලන්න පංචායතනයේ කියන එක මග ඇරලා තියෙනවා අත ඇරිලා තියෙනවා. ඒකට හේතුව අවබෝධකින් තොරව ප්‍රත්‍යක්ෂ ධර්මයක් නෙමෙයි මේ මේ නිකන් පැහැදිලි කරන්න යන්නේ වචන ටිකක් ඒක නිසා අරකයා දැක්කේ නෑ වටිනාකම ආයතන පහට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන එක. ඒක අතහැරලායි තේරුම ලියන්නේ. මහණෙනි යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාද ආදී නිස්සාරණේ තස්සේ දනීද මහණෙනි ඒ මේ ශ්‍රමණය හෝ බ්‍රාහ්මණය හෝ මහණුන් කෙරෙහි මහණයයි සම්මතය. ඒ කියන්නේ ආස්වාද ආදීන නිස්සාරණ දකින්නවා කියන්නේ අපි කිව්වා සත්තට්ඨාන සූත්‍රය තුළ සිතරේන අරමුණ ආස්වාදේ ආදීනෝ නිස්සන දකින්නවා කියන්නේ මේ පොත කියලා දකින්නවනම් මෙහෙම දෙයක් නැති බව දකින්නවනම් ඒක සිතුවිල්ලක් කියලා දකින්නවනම් අන්න ඒක ආදීනව දකින්නවා කියන්නේ. එහෙනම් ආස්වාදේ ඒක පොත කියලා ගත්තොත් ඒකට ඇලෙනවා ගැටෙනවා කියලා දකින්න එක. එහෙනම් ඒක නිස්සරණේ වෙන්නේ අන්න පොතක් කියලා දෙයක් බාහිර හම්බෙන්නේ නැති නිසායි. ඔන්න ඕක දකින කෙනයි ශ්‍රමණ කියන්නේ. හැබැයි ඒක සිතට එන ඒ ඒ අසකන දිවනාසය කමන කියන ඒ ආයතන හරහා එන සෑම සිතකම ආයම ආරමුණකම ආරම්මණයකම දැකිය යුතු වෙනවා. ඒකයි පංචායතනෙ කියන වචනේ මෙතනදී වැදගත් වෙන්නේ. සිතට එන ආරමුණ ඒ ආයතන පහ හරහා ආරමුණු ඇති වෙන්නේ. එහෙනම් ඒ ආරමුණුයි මේ දකින්නේ ආයතන හරහා එන ආරමුණු. ඒක පෙන්වන්න තමයි මේ පංචායතනං කියන වචනේ මෙතන භාවිතා කරලා තියෙන්නේ. යේචකෝ කේපි භික්කවේ සමනාවා බ්‍රහ්මනාවා ඉමේ සම් පංචායතනං උපාදාන කන්දානං අන්න ආ අස්සාදාං ආදීනවාන් නිස්සාරණංච යථා භූතං ප්‍රජානාති. අන ප්‍රජානාති සත්‍ය දකින්නවා නම්. සත්‍ය දකින්නවා කියනවා නම් එතනක් තියෙනෝනේ දර්ශන සමාපatti සත්‍ය ඥානෙ. කොහොමද සත්‍ය දකින්නේ? කොහොමද ප්‍රජානාති කියන්නේ? ප්‍රජානාති කියන්නේ අපි හිතන දෙයක් අපි ගත්ත පොත කියලා දෙයක් හැදෙන හැටි දකින්න එකයි. ඒ සිතට එන අරමුණ ප්‍රජානාති සත්‍ය දකින්නවා කියන්නේ ඒක සිතුවිල්ලක් බාහිර හම් වෙන්නේ නැහැ. හැබැයි සිතෙත් එහෙම දෙයක් නැහැ. අන අනිදස්සනයි අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි. ඇයි ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා. බාහිරේම දෙයක් හම්බ වෙන්නේ නැහැ. එනේන සිතෙන් දැක දැක මිදෙනවා. සිතෙත් එහෙම දෙයක් හම්බ වෙන්නේ එන අරමුණ පතිතයේ සත්‍යක් වෙන්නේ උපාදාන වෙන්නේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය එතන තියෙනවා. උපාදානස්කන්ධයේ උදේවැය දකින්න සීලය. සිතට අරමුණේ සත්‍ය දකින්න සීලය. ස්කන්ධයේ උදේවැය දකින්න සීලය. ආරේකාන්ත සීලය. අන්න දෙයක් නැති බව දකින තැන සිතුවිල්ලක් නම් දෙයක් තිබ්බොත් එතන සිතුවිල්ලක් තියෙනවා දෙයක් නැති බව දකිනකොට එතන සිතේ සිතුවිල්ලේ සිතුවිලි වලින් මිදෙනවා අන්න ඒකයි සබ්බපාපස්සකරණම් කිව්වේ සිතුවිලි වල සියල්ලම අකුසල් සිතුවිලි රාග දේශ මොහොසිත අපිට උපදින කාම් භූමියේ එහෙනම් ඒවා අකුසල් සිත් එන සබ්බපාපස්සකරණම් සියලු සිතුවිලි අකුසල් සිත් නිසා අකරණම් කියන්නේ අන සති සබපපස අකරණං කුසලස උපසම්පදා කියන්නේ ඒ සිතේ සත්‍ය දකින්න එකටයි. ප්‍රජානාති කියප එකට. එහෙම වුණොත් තමයි සචිත්ත පරියෝ දපණං ඒ සිත සත්‍ය දැකලා මිදීම සිද්ධ වෙන්නේ. අන්න ශ්‍රමණය අන්න සියලු බුදුරුන්ගේ අනුශාසනයයි. ඒතම් බුද්ධානුශාසනං කියන තැන එතනයි. එතකොට මෙන්න මේ දෙවෙනි වාක්‍ය තුල ඔබට තුන්වෙනි වාක්‍ය තුල එක දකින්න ලැබෙනවා. යේචකෝ භික්කවේ යේචකෝ කේපි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමේසං පංචායතනං උපාදානස්කන්ධ පංච ආයතන පහ හරහා එන අරමුණු උපාදානස්කන්ධ උපාදාන කරගත්තොත් ආස්වාද ආදී නිස්සරණේ දැක්කොත් උපාදානේ කරගත්තේ නැත්තම් උපාදානස්කන්ධානං ආස්වාද ආදීන නිස්සරණංච යථා භූතං පජානාති සත්‍ය දකිනවා නම් ඔහු ශ්‍රමණේ තේකෝ මේ භික්ඛවේ සමනා බ්‍රාහ්මනාවා සමේසු චේව සමන සම්මතා බ්‍රාහ්මණ බ්‍රාහ්මණේසුච බ්‍රාහ්මණ සම්මතාව තමයි සමන කියලා සම්මතය අපි සලකන්නේ බ්‍රාහ්මණේ කියලා අපි සලකන්නේ. චේච සමනානංච බ්‍රාහ්මණාංච දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. අනේ කෙනා තමයි සසර දුකෙන් මිදෙන්නේ. ආ මහාන කෙමේ බම මේ මේ අනේ සත්‍ය දකින යමෙක් වේ නම් දැන් මේ සිංහල තේරුම අපි බැලුවොත් මේ විදිහට ඒ මේ ශ්‍රමණය හෝ බ්‍රහ්මණය දැන් මහණුන් කෙරෙහි මහණයයිද සම්මතය බමුණුන් කෙරෙහි බමුණයයිද සම්මතය ආයුෂ්මත් හොද මහාන කමේ ඵලයන්හි බමුණු කමේ ඵලයන්හි අද්භවී වෙසසින් දැන පසක් කොට එයට එළඹ අන්න ඒ ඒ සත්‍ය දකින ඒ සත්‍ය දකින කෙනා ඒට එළඹ වාසය කරන කෙනයි ශ්‍රමණය කියලා කියන්නේ. ඉතින් මේ ශ්‍රමණ සූත්‍රය තුල පෙන්වන කාරණාව අපි මේ දිගටම පැහැදිලි කරන කාරණාවත් එක්ක සත්‍ය ධර්මයේ Taman දකිනවා නම් Taman දන්නවා මේ සිතට එන අරමුණේ සත්‍ය දකිනවා නම් මේ මේ මේ බාහිරට යන්නේ නැත්තම් බාහිර ඇත්ත කරගන්නේ නැත්තම් අන්න එතන සමනේ කියන. ඒ එන අරමුණෙන් අරමුණ දැක දැක මිදෙනවා අන්න අනේ කෙනා ශ්‍රමණ. මේ ශාසනයේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ ශ්‍රමණෙක් වෙන්නේ ඒ ආකාරයටයි. ඉතින් මේක හොඳින් දකින්න සිතට එන අරමුණේ සත්‍ය දකිනවා නම් කියන තැන ඒ සුතමේ ඥානය කියන එක ඒ දර්ශන සමාපත්තිය කියන එක ඒ තමයි වැදගත්ම කාරණාව. ඒ කියන්නේ අපි හිතන දේ බාහිර නැති බව. අපි අසුරු කරන්නේ සිතුවිල්ලක් බව. අපි හිතන දේවල් කොහෙවත් හම්බෙන්නේ අපි බාහිර තියෙන දෙයක් මේ බාහිර අපි තියනවා කියලා කතා කරන්නේ. නමුත් මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවා නම් කෝටි 800ම තම තමන්ගේ සිත තුලයි ජීවත් වෙන්නේ. සිතින් එළියට කවුරුත් ඇවිල්ලා නැහැ. අර තියෙන කියලා එළියේ තියෙන දෙයක් යහපැති ඉන්න කෙනා පෙන්නනවා වෙන්න පුළුවන්. තමනුත් ආ මට පේනවා කියලා කියනවා වෙන්න පුළුවන්. හැබැයි දෙන්නම ඉන්නේ හිත ඇතුලේ. ඒක අපි කිව්වේ හීනේ අපි දකිනකොට ඒ ඉන්නේ සිතුවිලි. අපි ටීවී එක දිහා බලාගෙන අඬන්නේ ඒත් අපි අපේ සිතේ තියෙන සිතුවිලි නේද? අපි රාග දේශ අවශ්‍යගන්නේ. බාහිර තියෙන ටීවී එකේ අර ප්ලාස්ටික් බෝඩ් එකක එහෙම ඒවා නැහැ. අපේ සිත අපි අපි රාග දේශම අවශ්‍යගෙනයි ඔය ටීවී බලනවා කියලා කිව්වට අපි කරන්නේ අපේම සිත අවශ්‍ය ගන්නවා රාග දේශම අවශ්‍යගෙන පිනවනවා. ඒකම තමයි අපි හීනේදිත් සිද්ධ වෙන්නේ. බුදු අම්මෝ කියලා කෑ ගහගෙන නැගිටින්නේ හීනෙන් කොහොමද ගුටි කෑවේ? ඒකත් සිතුවිල්ලෙන් සිද්ධ වෙනවා. අනේ සිතුවිලි තමයි අපි පරිහරණය කරන්නේ. අපි සිතින් එළියට ඇවිල්ලා නැහැ කිව්වේ නිසා. සැබෑ ලෝකෙත් අපි දකිනවා කියලා කිව්වට අපි ඒවා හිතනවා. ඒවා සිතුවිලි. අපි අසුරු කරන්නේ සිතුවිල්ලක් පමණයි. ඒ කියන්නේ තමන්ගේ සිතම තමන් දකිනවා නම් මේ සියලු දේෙන් මිදෙනවා. සත්‍ය දකිනවා. හැබැයි සිත කියලා දෙයකුත් මේකේ නැහැ. ඒක දකින්න එක තමයි අනාගාමී භූමිය. යමක් යම් මොහතක දෙයක් කියලා ගත්තොත් ඒ තමයි තමන්. පොතෙන්තර මමෙක් නෑ කිව්වේ නිසයි. හැබැයි එහෙම දෙයක් ඔහුට හමු වෙන්නේ නැත්නම් අන්න එතන තමනුත් නැති වෙනවා. අපි බොහෝ දුරට අනුසෝතය තුළ පුරුදු වෙලා තියෙනවා මේ ශරීරයේ මමයි කියන හිතන. මේ මට වෙන්නේ කියන්නේ මේ ශරීරයට වෙනවා කියන. නමුත් මැරෙන්නේ හිතයි. හිත නැති නිසායි කය වලලන්නේ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක අර පෙනහල වැඩ කරනා වගේම හෘද ස්පන්දන වගේම තමයි අර ස්පාක් ටික සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රසාදේ ටික සිද්ධ වෙනවා. හැම මොහොතම ස්පාක් වෙනවා ප්‍රසාද වෙනවා. ඒක තමයි අපි ජීවත් වෙනවා කියන්නේ ආත්මීය දැනීම. ඒක තමයි අපි ආරෝපණේ අචුම්බක ආරෝපණේ විද්‍යුත් ආරෝපණේ වගේ මේ චිත්ත ආරෝපණේ කියන්නේ. ඒ චිත්ත ආරෝපණේ ඇති වෙන්නේ මේ වේගෙන් ස්පාක් වෙන නිසා වේගෙන් ප්‍රසාද වෙන නිසායි. රුප්පන්තිකෝ ආවුසෝ රූපං වදේදී රුප්පණේ නිසා ඉද්දෙන නිසයි රූප දෙයක් බවට පත් වෙලා අපි මේ පිනවන්නේ ආත්මීය දැනීමක් තියෙන කියලා කජ්ජනීය සූත්‍රයේ බුදුන් වහන්සේ පැහැදිලි කරා. අපි ඒක ඔබට පෙන්නවා. දැන් මෙතන ආත්මයක් කොයින්ද? ශබ්දයක් වර්ණයක් එකට එකතු වෙලා අපි ඒක ආරෝපණයක් දෙයක් කරගත්තම ශබ්ද වර්ණවල තියෙනවද ආත්මයක්? නෑ. ඒකයි සත්තට්ඨාන සූත්‍රය තුල පෙන්වුවේ ධාතු ආයතන දකිනවා නම් ස්කන්ධ විදියට එතන එහෙම දෙයක් නැහැ. එන ආත්මය කියන්නේ අපි මේ රැවටිලා ඉන්න මායාව ඇතුලේ අපි ඉන්නේ. කරන්ට් එක ඇතුලේ ඉන්න කරන්ට් එකකට තේරෙයිද මේ මං කරන්ට් එකක් කිය. අන්න ඒ වගේ ආත්මයක් ඇතුලේ හිර වෙලා ඉන්න අපිට ආත්මය කියලා දැනෙන්නේ මේක බොරුවක් කියලා. මේක සත්‍යෙටම එහෙම දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ. තමන් මේ මොහොතේන ආරෝපණය දකිනවා නම් ආත්මීය ස්වභාවය හැදෙන්නේ කොහොමද කියලා කොහොමද මම ඉන්නේ කොතනද කියලා තමන් කොයි වෙලාවෙරි හොයලා තියනවද? අපි කිව්වා මැරෙන්නේ හිතයි. හිත නැති නිසායි කය වලලන්නේ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසය වෙනකම්ම මෙතන සිතක් උපදිනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාස නවතිනකොට සිත නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? හිත නැත්තම් අන්න කෙනා නෑ කියලා අපි කියනවා. එතකොට මොකද වෙන්නේ? කය වලලා දානවා. ඇයි වැඩක් නෑ කයෙන්. දැන් මැරුනේ මොකද්ද? හිත. සිත තියෙන්නේ ස්පාක් වෙනකම්. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වෙනකම්. දැන් සිත හැම මොහොතෙම ස්පාක් වෙනවා. හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව මැරෙනවා. අන්න ඉහළට ගත්ත උස්ම පහළට හෙලන්න කලින් ෂණික මරණය බුදුන් වහන්සේ කිව්වා අන්න ෂණ සම්පත්තිය ෂණේ දකින්න කියලා. මේ සිතක් හටගෙන නිරුද්ධ වෙන ෂණේ. ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ. එහෙනම් මේ ෂණේ සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. එතනයි ඇතිවීම නැතිවීම තියෙන්නේ. අනු උපාද වය දකින්නවා. එහෙනම් මේ මොහොතේම අපි ඉපදෙනවා මේ මොහොතේම මේ යනවා. ෂණයක් ෂණයක් පාසා අර ෂණේක මරණය දකිනවා. එතකොට මොකද වෙන්නේ? අර සම්මුතිය තුල අපි හැමදාම එකම එකම සිතක් තියනවා කියලා හිතාගත්තා. අර අර මරණයක් එතන පනවගත්තා. ඒක බොරුවක් වෙනවා. මර බියක් නැති වෙනවා. මැරෙන්න කෙනෙක් නැති වෙනවා. ඇයි මේ ෂණයක් ෂණයක් පාසා ඇති වෙන නැති වෙන සිත් પરම්පරාවක් විතරයි. දැන් එතකොට මේ සත්‍ය දකින්නකොට මොකද වෙන්නේ? දැන් කොහෙන්ද මම ඉන්නේ? දැන් මේ මොහොතේ ස්පාක් එකේ අපි හිතමු මේ මොහොතේ ප්‍රසාදේ චක්කු ප්‍රසාද සිතක් කියලා එහෙනම් ඒක මොකද්ද පොත? උදාහරණයක් ගත්තොත් පොත. දැන් පොත කියලා ගන්නකොට අපිට මේ පේන්නේ පොත. හැබැයි පොතමයි මම කියන්නේ. ඇයි මනෝවිඤ්ඤාණය කියන්නේ කොහොමවත් මේ මොළය ඇතුලේ තියෙන එකක් නෙමෙයි. මනෝවිඤ්ඤාණය කියන්නේ ඇස කන දිවනාසය කය කියන ආයතනවල ඒව දන්නේ නෑ. ඇහැසට වර්ණය විතරයි, කනට ශබ්ද විතරයි. එකට එකතු වෙලා පොත කියලා හදාගත්තේ ශබ්ද වර්ණ එකතු වෙලා. අන්න ඒකටයි මන කියලා මනා මායාවට මන කිව්වේ. ඒකයි විඤ්ඤාණය මනෝවිඤ්ඤාණය. දැනගැනි. ඕකයි ස්කන්ධය කිව්වේ වේදනා සංඥා සංකාරක ඕක ඇදෙන ඇටි කියන්නයි. සංකාර කියන්නේ සකස් වෙනවා. වේදනා කියන්නේ ආපු හැඩතලේ ඒක සකස් වෙන එකයි. එතකොට වේදනා සංඥා සංකාර විඤ්ඤාණ දැන ගැනීම කියලා කියන්නේ. ඕක එකක්වත් තියෙන එකක් නැහැ. ඒක නිසා බුදුන් වහන්සේ දේශනා කරනවා රූපේන පිණ්ඩපාන් රූපං බුබ්බුලංච වේදනංච මිරිජ්ජ වට්ටේ සංඥා කද රූපමංච සංඛාරා මා රූපමංච විඤ්ඤාණ එකකවත් නැහැ ඇත්තක් කියලා බුදුන් වහන්සේ කියනවා. මෙසේරම මනෝවිඤ්ඤාණයෙන් දෙයක් කරගන්න හැටි කියන්නේ. ඒතර පොත කියන එකයි අපිට දැන් මේ මොහොතේ සරලව කතා කරොත් මේ මොහොතේන සිත තමයි අරමුණයි. අරමුණනේ සිත කියන්නේ එහෙන එක පොත. එක සිතක් හරියට දැක්කොත් සියලු සිත් දකිනවා. අනශන සම්පත්තිය මේ සිත දැකලා මිදෙන එකයි. පුබ්බේනවාසානුස්සය ඥානේ අර ප්‍රභාස්වර පුංචි දරුවට මේවා තිබුණේ නැහැ. ඒවා හැදෙන හැටි එකෙන් එක මේ සිත දකින එක මේ ශබ්ද වර්ණ එකතු වෙන එක පුංචි දරුවාට මොන්ඩිසෝරි අර පෙන්වේ කහපාට රතුපාට කියලා දෙන එක ඒ වර්ණ පෙන්නලා ශබ්ද දාන එක මේ සිත හැදෙන හැටි තමයි පුබ්බේනවා සනුස්සය ඥානය කියන්නේ. සිත කඳ පිළිවෙත හැදෙන හැටි දකිනවා. දැන් මේ පොත හැදුනේත් කලින් පොත හැදුනේ ඒක නිසාම තමයි. ඒ විදිහටමයි ඉදිරියේදී. මේකේ සත්‍යක් නැහැ. එතකොට ආත්ම කතාවකුත් නැහැ. මෙතන තියෙන්නේ ශබ්ද වර්ණ විතරයි. මේවා කුඩු වෙලා අන්න ආයතන නිරෝධයට යනවා නිවන් දකිනවා. සලායතන නිරෝධෝ නිබ්බානෝ. බාහිර දෙයක් තියනවද? නෑ. අන්න භව නිරෝධෝ නිබ්බානෝ. නාන නිමිත්ත පොත කියන නැති වෙන අනිමිත්ත බවට පත් වෙන. ශුන්්‍යතයි අප්‍රණීතයි අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියත් එතනමයි. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන සියල්ලම දැකලා නිවන් දකින්න තැනයි. දැන් එයාට කම්පණය වෙන්න හේතු තියෙනවද? ගහ ගන්න හේතු තියෙනවද? හොරකම් කරන්න දෙයක් තියෙනවද? නැහැ. සියලු දුකෙන් මිදෙලා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බන්. මහා සාන්ත සෝයක් දැනනවා මේක දකිනකොට. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර කියන්නේ සියලු සිතුවිලි සමතේ වෙනවා. සබ්බූපති අල්ලගත්ත මේ දක්වා දේවල් තියෙනවා ඒවත් අතහැරිලා යනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන කියන කිසිම දෙයකට අන්න කම්පණය නොවන අකම්පිත අකෝප්පචේත විමුක්තියටපත් වෙනවා. අන්න අටලෝ දහමින් කම්පා නොවන අන්ත වලින් මිදෙන තැනක අන්න ධර්මයක් ඔහුට හමු වෙනවා. කෙනෙක් නැහැ සබා දහම පමණයි හමුවන්නේ. කෙනෙක් ඉන්න බෑ කෙනෙක් ඉන්නේ කොහෙද මනෝවිඤ්ඤාණය මම කියන්නේ. දැන් මම කියන්නේ මේ ශරීරෙත් අර පොත කියලා හිතාගත් එකනේ තියෙන්නේ. ඒකම විඥාණයන්නේ පොත කියලා දැනගත්. ඒ වගේම කණ්ණාඩියෙන් දැක රූපේ මමේ කියලා අපි හිතාගෙන හැම එකම ගැට ගන්නවා තියාගෙන. අපි හිතනවා මේ මම මේ ශරීරය තමයි මම. ඒක තමයි දෘෂ්ටිය. එතකොට මේ ශරීරයද මම? නැහැ. මම කියන්නේ මේ ශරීරයද? නැහැ. ඇයි එහෙනම් මම නම් ශරීරේ නෑ සිතයි සිතයි මැරෙන්නේ. සිත නැති නිසායි කය වලලන්නේ. අපි මේ ශරීරේ මමයි කියලා හිතාගෙන ඉන්න එකක් තියෙනවා. මේ ශරීරයේ මමයි කියලා අපි හිතාගෙන තමයි මේ ඉන්නේ. එහෙම එකක් නැහැ. මැරෙන්නේ හිතයි, කය නෙමේ, කය නැති නිසායි, සිත නැති නිසායි කය වලලා. එන සිත හැම මොහොතෙම මැර මෙරි ඉපදෙනවා. මේකේ මරණ කතාවක් නැති වෙනවා. සිතක් ඉපද නිරුද්ධ වෙනවා පමණයි. අන සියලු දුකෙන් මිදෙනවා මේ සත්‍ය දකින්න කෙනා තමයි ශ්‍රමණ කියන්නේ. ඉතින් ඔබට දැන් හොඳට හොඳටම වැටහෙනවා පොත කියන දේම පමණයි මම කියන්නේ මනෝවිඤ්ඤාණය පොත දැකීම පමණයි. එහෙනම් පොතෙන්තර මමෙක් නැහැ කියුවේ ඒකයි. ආ පොත දකින්නේ මමේ කියලා ශරීරයට අපි පෙන්නනවා. මේ ශරීරය තමයි දැක්කේ කියලා. ශරීරයට එහෙම දෙයක් නැහැ. මේ ශරීරේ මමේ කියලාත් අපි හිතන එකක් තියෙනවා. පොත තියෙනවා කියලාත් අපි හිතන් ඉන්න එකක් තියෙනවා. ඒක තමයි සක්කාය දෘෂ්ටිය. තියෙනවා කියලා හිතන එක සත් තියෙන බව දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය. හරි නේද? දැන් එතකොට වැටහෙනවා මේ ශ්‍රමණ සූත්‍රය තුල පෙන්වන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනයි ශ්‍රමණෙක් ඒ සත්‍ය දකින්න නම් ඔහුට සත්‍ය ඥානයේ දර්ශනය තියෙනවා. මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඔබත් මේ සියලු දුකෙන් මිදිලා ඔය විදිහටම කටයුතු කරනවා. කිසිදු ඔබට කම්පාවක් ගැටලුවක් ඇති වෙන හේතුවක් නැහැ. ඔබ සියලු දුකෙන් මිදෙනවා. නියත සම්බෝධි පරායනයි. ඒ සම්මා දිට්ඨිය කියන්නේ මේ සත්‍ය දකින්න කෙනයි අන්න සම්මාදිට්ඨිය ආරෂ්ඨාක මාර්ගය එතනයි කෙලස් ඡේවිගෙන යන තමන්ටම දැනෙනවා. ආසවක්ඛ්‍යා ඥානයත් එතනමයි. සම්මාදිට්ඨි සම්මා වාචා සම්මා සංකප්ප සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සම්මා සමා සියල්ලම තියෙන්නේ මේ සම්මාදිට්ඨියට එන කෙනාට පමණයි. අවිද්‍යා භූමියේ සම්මාදිට්ඨියක් නැහැ. මේ සත්‍ය ලෝකේ ඇත්ත කරගත්ත තැන සම්මාදිට්ඨියක් නැහැ. එතකොට දැන් පැහැදිලි. හොඳයි එහෙමනම් මේක දකින්න මහා නුවණින් මේ සියලු ධර්මයේම සත්‍ය ඔබට හමු වෙන තැනම ඔබ සියලු දුකෙන් මිදි මිදි යන තැනයි. එහෙනම් හැමෝටම මේ සත්‍ය අවබෝධ කරගන්න මේ පැහැදිලි කිරීම හේතු වෙනවා. තෙරුවන් සරණයි.